කරන්නටයි අපි සූදානම් වෙන්නේ. එම ධර්මදේශනය පවත්වන්නට අපගේ පුණ්‍යවන්ත ධර්මාසන මස්තකයට වැඩමවා වදාළ පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමින්ද්‍රයන් වහන්සේ පළමුවෙන්ම අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාධෝ සාධෝ සාධෝ පින්වත්නි අද දවසේදී මේ ධර්ම දේශනාවට තමන්ගේ සැදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ රත්නපුර කිරියල්ලේ පදිංචි WK නන්දාවතී උපාසිකා මාතාව සහ දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු අවට අසල්වාසී පිරිස විසිනි මේ මතක් කිරීමත් සමගින් අප සියලු දෙනාම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු.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 සික්ඛාපදං සමාදියාමි යමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා සමාදියාමි සුරාමීරෝ මජ්ජ සමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරේ මජ්ජ සමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉතරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදීන සම්පාදේත ආනබන්තේ සාධු සමන්තා චක්කවාලේසු අත්තාවච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස වාස්නාවන්ත පින්වතුනි අද මේ පින්වත් පිරිස ඊටාම ශ්‍රද්ධාවෙන් රත්නපුර ප්‍රදේශයේ ಕಿರಿಯಲ್ಲಿ ಗ್ರಾಮೀಣಂ WK ඥානවති මහත්මිය උපාසක මාතාව දරුවන් මොනුබුරු මිනිබිය යන අසල්වාසීන් සියලු දෙනාම එකමුතු වෙලා නන්දාවදී මහත්මිය බොහෝ පිරිසක් එකමුතු කරගෙන ධර්ම දානමය මහා පින්කමක් සිදු කරගන්න දවසක් මුලින්ම පින්තුනේ ධර්ම දේශනාව ආරම්භයේදීම සිහි කර කර සතුටු වෙන්න ඕන අද දවසේ පින අතර අග්‍රම පිනක් තමයි අපේ ජීවිතේට රැස් ඒ නිසා අපිට ආහාර පාන දුම් පැළඳුම් දුගී මගේ යාචකයන්ට වේවා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වේවා ජීවිතේ දන් දෙමින් දානමය පින්කම් ඕන තරම් කරගන්න පුළුවන් මේ කරගන්න සියලු දානයන් අතර සබ්බ දානං ධම්ම දානං කිනාති අග්‍රම දානය තමයි ධර්ම දානමේ පින. ඒ නිසා අද දවසේ බෞද්ධ මාධ්‍යාලයේ ඔස්සේ ලෝකේකම ධර්ම දානමේ පින්කමක් සිදු කරගන්නවා කියලා හිතලා මුලින්ම සතුටටපත් වේ. පින්තුනේ පිනයි කුසලයයි කියන දෙකම අපි දිනු කරන්නට ඕන. අපි බලමු මේ පිනයි කුසලයයි අතර මොන වගේ සමානකම්ද තියෙන්නේ මොන වගේ වෙනස්කම්ද තියෙන්නේ පින කියන්නේ මොකක්ද කුසල් කියන්නේ මොකක්ද මෙන්න මේ කාරණා ගැන අපි දැනුමක් ඇති කරගන්න. පින කියන්නේ මොකක්ද කියලා අහුවොත් ධර්මයේ සඳහන් වෙන පුඤ්ඤානි නාම සුඛස්සේතං අදිවචන. පින කියන්නේ සැපේට කියන නම. සසර සැප ලබා දෙන දේවල් වලට අපි කියන පින්කම් කියලා. දැන් අපිට මේ ජීවිතේ යම් කිසි සැප සම්පත්තියක් ඇතුව අපි ඉපදුනා අපි රැස් කරපු පිනේ විපාකයෙන් තමයි අපිට මේ සැප සම්පත් ලැබෙන්නේ. අපි අන්ධ වෙලා නැහැ. ඊළඟට ගොළු බිහිරි මට්ටමකටපත් වෙලා නැහැ. ඊළඟට අපිට එදා වේලා හරි හම්බ කරගන්න පුළුවන්කම තියෙනවා. මොනවා හරි කාලා ඉඳලා ජීවත් වෙන්න පුළුවන්. ලෙඩක් දුකක් වුණාම බෙහෙත් ටික ගන්න පුළුවන්. සුදුසු පරිසරයක උපදින්න. පුබ්බේච කටපුණ්‍යතාව කියන පෙර කරපු පිනක් තියෙනවා. එතකොට ඒ නිසා තමයි ඔබට මේ බුද්ධ ශාසනය මුල ගැහුනේ, මනුස්ස ජීවිතේ ලැබුණේ, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණේ. මේ සියල්ල ඔබට ලැබිලා තියෙන්නේ පෙර කරපු පිනක විපාකයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මා භික්ඛවේ පුඤ්ඤානම් බහිත. මහණෙනි පිනට බය වෙන්න එපා කියන. සමහර විඥානේ අපිට පින් ඕනේ නැහැ කියන. පින් කරපුවම සසර දික් වෙනවා කියලා. අහලා තියෙන ඒ වගේ වනේ. එතකොට පින් නොකර ඉන්නකොට සසර කෙටි වෙනවද? එතකොට අපිට පේන පින් කරන්න ඕනේ කියලා පින් කරපුවම සසර දික් වෙනවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මා භික්ඛවේ පුඤ්ඤානම් බහිත. මහණෙනි පිනට බය වෙන්න එපා කියලා. හරියට වාජනයක් ජලයේ බිඳුව බිඳුව බිඳුව වැටිලා වාජනයක් ජලයෙන් පිරීලා යන්නේ යම්සේද ඒ වගේ කෙනෙක්ගේ ජීවිතේ පුංචි පුංචි පිනhari එකතු වෙලා එකතු වෙලා පිනෙන් පිරෙනවා කියලා. ඒ නිසා කවදාවත් ඒ පින වැඩක් නෑ. ඒ පුංචි පින කරලා මොකක් කරන්නද කියලා පිනට ගරහන්න නම් එපා කියලා. ඒ නිසා පොඩි පිනක් හරි ජීවිතේ රැස් කරන්න කියලා. අන්න එහෙම රැස් කරගන්න පින තමන්ගේ ජීවිතේ නිවන් අවබෝධ කරගන්න තෙක්ම මතුවේ විපාක දෙනවා. දැන් බලන්න සීවලි හාමුදුරුවෝ ගැන දන්නවනේ. උන්වහන්සේගේ ෆොටෝ එකක් ඇයි අද අපි මේ ගෙදර ගහගන්නේ? උන්වහන්සේට තිබ්බ ලැබීම නිසා ප්‍රත්‍යලාභී භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රයි. මේ බුද්ධ ශාසනයේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු කෙනෙක් තමයි සීවලි හාමුදුරුවෝ. සීවලි මහරහතන් වහන්සේ. අපි බුදුරජාණන් වහන්සේගේ පිළිම නැත සමානලාව සීවලි හාමුදුරුවෝගේ පිළිම තියෙන්න පුළුවන්. දැන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ගත්ත සාරිපුත්ත හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ අසංකේයිකුත් කල්ප ලක්ෂයක් තිස්සේ පෙරම් පුරාගෙන දෙන්නේ. අගසව් තලතුර ලබන්නේ. හැබැයි අපි කවුරුත් සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් මොගලන් හාමුදුරුවන්ගෙන් ප්‍රපෝසල් ගෙදර ගහගන්නේ නමුත් අපි පෙළඹෙන්නේ මොකද සීවලී හාමුදුරුවන්ට තිබ්බ මේ ලැබීම නිසා අපිත් හිතනවා අනේ අපිටත් මේ වගේ ලැබීමක් ලැබෙයි උන්වහන්සේගේ ආශිර්වාද නිසා කිය. මේ සීවලී කුමාරයා කුසේ පිළිසිඳගත් දවසේ ඉඳන් ඒ ගෙදරට තෑගි භෝග දවසට 300 තෑගි භෝග ගලාගෙන ආවා කියනවා. රජ පවුලක මහලී කියන ලිච්ඡවි රජුරෝ තමයි මහලී කියන ඒ රාජකුමාරයා තමයි සීවලි කුමාරයාගේ පියා වුණේ. ඒ වගේම සුප්පාවාසා කියන කෝලිය දියණිය තමයි අම්මා බවට පත් වුණේ. ඒ කුසේ දරුවා පිළිසින ගත්ත දවසේ ඉඳන් තෑගි භෝග රජවරුන්ගෙන් සිටුවරුන්ගෙන් තෑගි භෝග දවසට 3400 තෑගි හම්බෙන්නේ. අන්තිමට දැන් මේ දරුවා සාමාන්‍ය දරුවෙනේදී මාස 9න් 10න් හම්බෙනවා. මේ දරුවා බිහි වෙන්නේ නැහැ. අවුරුදු 7ක් තිස්සේ මේ අම්මා දරුවා කුසේ දරාගෙන මහ විශාල වේදනාවක් වින්දා. හැබැයි මේ දරුවා කුසේ දරාගෙන බිහින මේ වේදනාවක් වින්දට දරුවා කුසට ආපු දවසින්ම පුදුම ලැබීමක් ලැබෙනවා. ඒ නිසා මිනිස්සු අතුකොටුවලට උස්සගෙන ගිහිල්ලා දෝලාවල් වලින් එක්කන් ගෙනහිල්ලා අතගස්සලා ආශිර්වාද ලබා ගන්නවා කියන්නේ. අර දරුවා කුසේ වැඩෙනකොට ඒ අම්මලාව. ඒ පුදුම විදිහේ ලැබීමක් ලැබෙනවා. එතකොට මේ වගේ ලැබීමක් සීවලී කුමාරයාට තිබුණා. දැන් පැවිදි වුණාට පස්සේ යන යන තැන දාන ටික වර්ධින්නේ. කොහේ හිටියත් දවසට පුදුම විදිහේ දාන ප්‍රමාණයක් හම්බෙනවා සීවලී හාමුදුරුවෝ යන්නේ කොයි ආරාමයකද දාන සිය ගාණක් හම්බෙනවා. උන්වහන්සේ මොකද කරන්නේ මේ ඔක්කොම තමන්ගේ ආරාමයට අවශ්‍ය දාන ටික අරගෙන අනිත් ඒවා ඔක්කොම දානේ ලැබිච්ච නැති ආරාම වලට භික්ෂුන් වහන්සේලා ඉන්න තැන් වලට ගිලන් භික්ෂුන් වහන්සේලා ඉන්න තැන් වලට දාන අඩු පාඩු තැන් වලට පිටත් කර කර යවනවා එතකොට මේ වගේ සීවලී කුමාරයාට පුදුම ලැබීමක් පැවිදි වෙච්ච දවසේ ඉඳන් සීවලී හාමුදුරන්ට පුදුම ලැබීමක් තිබුණා. පින කොච්චරද කියන්නේ පැවිදි කරන දවසේම රහත් වුණා. පළවෙනි කෙස් එක කපලා අතට දුන්නා. සාරිපුත්ත හාමුදුරුවෝ තමයි පැවිදි කරේ. කේසා ලෝමා ලකා දන්තා තචෝ කියලා මේ සිහි කරන්න කියලා පළවෙනි කෙස් ටික කපලා අතට දෙනකොට සෝවාන් වුණා. දෙවෙනි කෙස් ටික කපලා අතට දුන්නා භාවනා වශයෙන් වඩන්න කේසා ලෝමා ලකා දන්තා තචෝ කියලා සිහි කරන්න කියලා ඒ කෙස් ටික මෙනෙහි කරනකොට සකදාගාමී තුන්වෙනි කෙස්වද කපලා අතට දුන අනාගාමී වුණා හිස දාලා අවසන් වෙනකොට සීර පෙරවන්නත් පෙර රහත් වෙලා ඉවරයි. එහෙම තමයි සීවලී හාමුදුර රහත් වුනේ. එතකොට අපිට පේනවා මේ සීවලී ස්වාමීන් වහන්සේ උන්වහන්සේ රහත් වෙලා සීවලී මහරහතන් වහන්සේ කල්පනා කරා මට මේ තියෙන ලැබීම ග්‍රාමයේ ඉන්නකොට විතරද නගර බඩේ ඉන්නකොට විතරද මේ ලැබීම තියෙන්නේ මහා කැලේට ගියොත් ඒත් මෙහෙම ලැබෙයිද කියලා Tamanටම මේක අත්හදා බලන්න හිතුණා. බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම වික්ෂුන් වහන්සේලා පිරිසක් සමග හිමාල වනාන්තරයේ මැදින් සති හතක චාරිකාවක වඩින්න කැමතියි ඒ මට මේ නගරයේදී ලැබෙන දානමානාදී සීපසයන් මහා කැලේදිත් ලැබෙයිද කියලා බලන්න මම වඩින්න කැමති බුදුරජාණන් වහන්සේ බැලුවා කැලේ නෙමෙයි කොහේ හිටියත් හම්බෙන්නේ ඒ පින බුදුරජාන් වහන්සේ වදාළ හොඳයි සීවලී ඔබට අවසර දෙනවා 500ක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩිය. මහා කැලේ හිමාල වනාන්තරයේ මැදින් සති හතක චාරිකාවක් වැඩම කරා. මෙහෙම වදිනකොට දාන වේලාව එනකොට දන්සල් මැවිලා තියෙනවා. දාන බෙදන්න අයත් ඉන්නවා. දානි පූජා කරලා බෙදලා ඔක්කොම කරලා දාන වලඳලා නැකිටලා මෙන්න ටික දුරක් ගිහලා අනිත් පැත්ත හැල්ලා බලනකොට අර දාන ශාලා ඔක්කොම අතුරුදහන් වෙනවා. දේවතාවුරු දන්සල් මවාගෙන දන් දුන්නා කියන අර සති හතම මහ වනාන්තරේ. එතකොට සීවලී හාමුදුරුවන්ට පුදුම ලැබීමක්. මේ සති හත මහ වනාන්තරයේ මැදින් හිමාල කැලේ මැදින්